එතකොට මේ වගේ අපි හොඳට තේරුම් කරගන්න ඕනේ මේකෙදි අර උදේ කියපු ටික නම් මේ හවස කිව්වටත් වඩා ටිකක් හොඳයි කියලා මට හිතුනේ එතන ලොකු වඩා විස්තරයක් මේක නැවත නැවත ඇහුවොත් හරිම වටින කරුණක් මේිට වඩා බොහෝම වටිනවා දැන් අපිට සමහර විටක කය ගොඩක් නිදහස් ඉරියව්වකට ගිහලා නිින්දයක් නැති බොහෝම විවේක මනසකින් එක පදයෙන් පදේ පදයෙන් පදේ මේ වචනෙත් එක්ක හිත අරගෙන යන්නේ හිත අහකට යන්න නොදී මම හිතන බොහොම වටිනා තැනකට එන්න පුළුවන් අපිට කියලා නේ එතකොට දැන් මේ ප්‍රශ්නේ හරිද එතකොට තණ්හා නිරෝ අපි තව පැත්තකින් බලුවොත් තණ්හා නිරෝධ කළ අවස්ථාවට කියනවා සෝපදිසස නිබ්බා ජීවිතයේ ස්කන්ධ පරිනිර්වාණය පුරාණ කර්මක්ෂේත්‍රයෙන් තෙන්ට අනුපදිසස කරනවා එතකොට මයි වෙලා. ඒකට මං කැමතිවත් නැහැ කිය කිය මං යන්නේ හැබැයි අනුරාධපුරයට යන පැත්තේ. වචනේද බලවත් වෙන්නේ ක්‍රියාවද බලවත් ක්‍රියාව. හොඳයි අපි ඕක බලමු. මේ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේමයි. බුදුහාමුදුරුවෝ මට පිහිටක් නෑමයි කියලා අපි කියනවා වචනෙට. අපේ ක්‍රියාව දිහා බලනද අපි කරන්නේ මොකද්ද කියලා අපි කරන්නේ අපි දන්නව දුක නැතුව ඉන්න සල්ලි ඕනේ මිල මුදල් ඕනේ ගෙවල් දොරවල් හරක බාන ඉඩකඩම් මිල මුදල් ඕනේ කියලා අපි දුක නැතුව ඉන්න මේ ටික දන්නවා දැන් දුක නැතුව ඉන්න පුළුවන් මෙහෙම කළාම කියලා කිව්වේ කවුද අපිනේ අපිමනේ හිතාගෙන ඉන්නේ අපිම හිතාගත්ත විදිහට මේ කරන්නේ එහෙනම් දැන් ශාස්ත්‍රෝරය බුදුහාමුදුරුවෝ අපිම අපේ ශාස්ත්‍රෝරය වෙලා. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ දුක නැතු වෙන්න දේපලවත්තු හරක බන්න එකතු කරන්න කියලා. අපි බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා. බුදුහාමුදුරුවෝ මගේ පිහිටයි සරණයි කියනවා. ඔන්න ඒක වචනේ දැන්. ක්‍රියාව තියෙන්නේ මොකද්ද? අපේ අදහසක් තියෙනවා මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම කළාම දුක නැතුව ඉන්න පුළුවන් කියලා. දැන් මේ තමන් තමන්ගේ දර්ශනය අනුව දුක නැතුව ඉන්න ක්‍රමයේ තෝරගෙන ඒ අනුවනේ පිළිපදින්නේ. එතකොට විමුක්තිය පිණිස කටයුතු කරනකොට යම් කිසි කෙනෙක් විමුක්තිය පිණිස කටයුතු කරනවා නම් එයානේ ශාස්ත්‍රවරයා. දැන් කවුද ශාස්ත්‍රවරයා? තමන් තමන්ගේ ශාස්ත්‍රවරයා. හොඳයි. ඔය කටයුත්ත තව තව කෙනෙක්ගෙන් අහලා අම්මා තාත්තා කියනවනේ පුතේ දුක නැතුව ඉන්න පුළුවන්. මේ සල්ලි මිල මුදල් හොයලා මේව තියාගන්න කිව්වොත් එයාගේ ශාස්ත්‍රවරයා අර අම්මා නැත්තම් තාත්තා. බුදුහාමුදුරුවෝ නෙමෙයි. නියම විදිහට තථාගතයන් වහන්සේ කෙරේ සැබෑ ශ්‍රද්ධාව නම් තියෙන්නේ. නෑ ජීවිතේ ජීවත් කරන්ද රස්සාවක් කරනවා ඒක වෙනම එකක්. ජීවිතේ ජීවත් කරන්ද මේ මිල මුදල් හොයනවා. හරක බාන කුඹුරු අත පිටික් ගන්නවා. නමුත් මේක විමුක්තිය පිණිස මෙයා කරන්නේ නැහැ. විමුක්තිය මෙයා දන්නවා ඒකාන්තයෙන් දුක නැති වෙන්න විමුක්තිය නම් නිදුක් භවනන් තියෙන අහවල් තනමයි කියලා බුදුහාමුදුර වෙනු දර්ශනයෙන් මෙයාගේ මනස නැහැ ආකනේ. ඉලෙක්කම නිසාත් වැරදි වෙන්න පුළුවන්. තණ්හාව දුර වෙලා නැතිකම නිසාත් මෙයාගේ වැරදි වෙන්න පුළුවන්. එතකොට අවිද්‍යාව තව දුර වෙලා නැති නිසාත් වැරදි වෙන්න පුළුවන්. එතකොට ජීවිතය ජීවත් කරන්න යුතුයකම් තියෙන නිසාත් රැකිරක්ෂා කරන්න පුළුවන්. නමුත් මේ කිසිම දෙයක් මෙයා විමුක්තිය පිණිස කරනවා නෙමෙයි. දුක නැතුව ඉන්න කරනවා නෙමෙයි. මොකද මෙයාට කිසිම කලක රැවටීමක් නැහැ බුදුහාමුදුරගේ වචන ගැන වෙනසක් ආය නැහැ. සද්ධාව කියන්නේ ඒකමයි. බුදුහාමුදුරුවෝ මේ ටික දුක කියලා පැනෙවුවනම් මේක දුකම තමයි. මේ දුක ඇතුලේ ඉඳගෙන දුක් නොවි ඉන්න බෑ කියලා එයා හොඳට දන්නවා. මේ දුක නැවත හටගන්නවා මේ මේ දේවල් එකතු කිරීමෙන් කියලා හොඳට දර්ශනයක් තියෙනවා. මේ දුක නැවත නූපදින්න නම් මේ තණ්හාව නැති කරලා දුක නූපදින තත්ත්වයටපත් කෙරුවොත් තමයි එදාට තමයි දුක නැති වෙන්න පුළුවන් කියලා මේ දර්ශනය ගැන මෙයාට සැක නැහැ. ඔන්න දැන් මේ කෙනෙක් කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. දැන් මෙයා මේ ලෝකෙ මොන කටයුත්තකට ගියත් මෙයාගේ ඔළුවේ තියෙන කොතනද? දර්ශනේ. මෙතන. මංගාවට ඇවිල්ලා බණහනවා බණහන්නේ බුදුහාමුදුරන්ගේ අර දර්ශනය පැහැදිලි කරගන්නයි. එතකොට ඕගොල්ලෝගේ ශාස්ත්‍රඥයන්ස කවුද? බුදුහාමුදුරුවෝ මිසක මම නෙමෙයි. තව හාමුදුරු නමක් හෝ තව ගිහි කෙනෙක් හෝ උපාසක මහත්තයෙක් හෝ ලෝකේ කවුරු ක්‍රමන ප්‍රාඥෙක් ගාවට ගිහිල්ලා හරි වෙන අන්‍යාගමික කෙනෙක් ගාවට ගිහිල්ලා හරි ඕගොල්ලෝ ප්‍රශ්න කතා කරනවා. අහනවා. අහන්නේ මේ දර්ශනීය එළඹ සිටින්න. මේක පුරව ගන්නයි. එතකොට මේ ශාස්ත්‍රඥ වහන්සේ වෙනස් වෙලාද? නෑ. ඔන්න දැන් ඒ නිසයි මේ ලෝකේ බුදුහාමුදුරන්ට වෙන කිසිම කෙනෙකුට ශාස්ත්‍රඥ වහන්සේ නමක් වෙන්න බැරි. නමුත් උහිම දර්ශනයක් නැතුව මහත්තයට මම කියන මහත්තයා උපදින උපදින හැම හිතකම Nirodhe බලන්න. කිව්වම දැන් මහත්තයා මං කියපු දේ විදිහට කරනවා. දැන් බුදුහාමුදුරුවෝ හැම එකක් කියලා නෑනේ. විමුක්තිය ඇති වෙන නැති වෙන හැම දෙයකම Nirodhe බලන්න කියලා මම කිව්වහම මම මං කියපු විදිහට මහත්ය කරනකොට දැන් මහත්යගේ ශාස්ත්‍රඥ වහන්සේ වෙන්නේ මම. මහත්ය දැන් කරන්නේ මේ බුදුහාමුදුරු කියන දෙයට විදියට නෙමෙයි. ඒ කියන්නේ වචන කියනවා. බුදුහාමුදුරුව තමයි සරණ පිහිට කියලා. ඒ කියන්නේ දැන් මහත්යගෙන් මම මොන හරි දෙයක් ඉගෙනගෙන හොඳට එනවා. ඇවිල්ලා අව කවුරු හරි කියනවා ඒ උනට මෙහෙම කරන්න කියලා. මම කියනවා මගේ ගුරුවරයාත් අර මහත්තයා ඒ මහත්තයා තමයි මට උගන්වන්නේ කියනවා. ඒ වුණාට මම ඒක කරන්නේ වෙන කවුරුත් කියන එක තමයි කරන්නේ. දැන් ඇත්තටම මගේ ගුරුවරයා කවුද මේ කරන එකට? අර අර කවුරු හරි කෙනෙක් කිව්වහම එයා කියපු දේ නම් මම කරන්නේ මේ කරන දෙයට ගුරුවරයා එයා මිසක මේ අහගත්ත කෙනාද? නෑ. එහෙනම් මගේ ජීවිතේ පැවැත්ම මගේ ජීවිතේ සාස්ත්‍රණවන්ත කියලා එහෙනම් දැන් පෙන්වන්න වෙන්නේ මොකද්ද? එක්ක අපිම මේ ලෝකේ හැමතැනම බැලුවාම දැන් ගොඩාක් දෙනෙක් ඉන්නේ දුක නැති වෙන්න මෙහෙම මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා ඒ යාගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන හැටි බුදුහාමුදුර ශාස්ත්‍රඥ වහන්සේ වුණා නම් මේ බුදුරජාණන් වහන්සේ කියන දේම කරන්න ඕනේ ඒ කියන්නේ එයාගේ දර්ශනය වෙනස් වෙන්නේ හැම වෙලාවෙම දුක නැතුව ඉන්න නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා කියන්නේ එහෙම වුණොත් ඇත්තටම තථාගතයන් වහන්සේගේ ඔය මට්ටමින් සදහැ සිට ඇති වෙනවා කියලා කියන්නෙම ඒ කියන්නේ මෙයාගේ දර්ශනීය වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ. එහෙම දර්ශනයක් දැකලා බුදුහාමුදුරුවෝ කියපු දේ කරන කරන මට්ටමට එනවා කියලා කියන්නේ. එයාට ආයි ලෝක කිසිම දැනකින් වෙන ශාස්ත්‍රෝරේක අදහන්නේ නැහැ. වෙන ශාස්ත්‍රෝරේක අදහන්න හේතු නැහැ. තමන්ව තමන්ට ශාස්ත්‍රෝරේ කරගන්නවා කියලා එකක් නැහැ. ඊට මෙහා අනිත් හැමෝටම මේ වෙන ශාස්ත්‍රවරයෙක් අදහනවා නම් ඒකට හේතු තියෙනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම නෙමෙයි. මෙහි විදිහට අනිත්‍ය බලන්න කියලා එයා ඒ විදිහට කරන්න සුදුසු කැමති. මොකද මේ එහෙම නෙමෙයි. දැන් මේ මෙහෙම මෙහෙම බලන්න මේකයි නිවන. අසුබේ බලන්න. කියලා කිව්වොත් එහෙම බලන්න තියා කැමති. දැන් එක එකන කියන කියන විදිහට කරන්න එයා කැමති. මොකද එතකොට මේ ඒ කාලේ ශාස්ත්‍රඥ හඳුලා වෙනස් වෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ දර්ශනය අනුව නම් කියන්නේ. අරයා කියනවා මේ අසුබේ බලන්න. මෙයා කියනවා අනිත්‍ය බලන්න. මෙයා කියන අසුබේ බලනකොට මෙයාගේ ඔළුවේ තියෙන ඒ කියන්නේ මේ අසුබේ දකින්න තණ්හාව නැතිව මේ දේ වෙනවා කියන දර්ශනයෙන් තමයි මෙයා මේක කරන්නේ මිසක මෙයා කිව්වට කරනවා නෙමෙයි. එයා කිව්වත් මෙයා මේක කරන්නේ මේ දර්ශනය කරෙන්න. මෙයා කීප එක සත්‍ය නෙමෙයි. මේ විදිහට අනිත්‍ය බලන්න කියනකොට මෙයා ඒක කිව්වත් මෙයා ඒක කරන්නේ මෙයාගේ දර්ශනය. මෙතන අනිත්‍ය බලනකොට මේ නිත්‍ය සංඥාව තණ්හාව දුරු වෙලා මෙහෙම වෙනවා නේද කියලා දැන ඉඳගෙනයි මේක කරන්නේ. එතකොට මෙහෙරෙන්නේ නෑ සාස්ෘත්‍ය කෙලින්ම අතෙන්ටම යනවා. ඒක මෙහා දර්ශනේ නැති වුණොත් ඒ හේතර රැඳෙනවා. <laughs> එතකොට ඒක ලෝකේ ගොඩාක් දෙනෙක් ඉන්න සමහර විට මේවා කියන මේ මොහොත වෙනකොට අපි තමයි අපිව සාස්ත්‍රවරයා කරගෙන ඒව නැත්නම් තව කෙනෙක්ව සාස්ත්‍ර මහන්සි කරගෙන ඉන්නේ. ඇත්තටම බුදුහාමුදුරුවෝ ක්‍රේ ශ්‍රද්ධාව ඇති වෙනවා කියන්නේ අචල ශ්‍රද්ධාව කියන්නේ ඕනෝකට. ඒ කියන්නේ ඊට පස්සේ ඒකේ ඒකේ තියෙනවා ඒ නුවණ එයාගේ කවදා ඒ කියන්නේ මම අර කියන්නේ කෙලෙස් බව නිසා මේ යරදි වෙන්න බැරි කම තව දුර වෙලා නැහැ. ඒක වෙනම සිද්ධියක්. නමුත් මේ විමුක්තිදායකය බුදුහාමුදුරුවෝමයි ඒක ආය වෙනස් වෙනවා. එහෙම වෙන්නේ මේ දර්ශනයකින්. ඒ කියන්නේ බුදුහාමුදුරුව පෙන්නපු තැනේ නිස්සාව තිබුණු හින්දා මිසක වචනෙට නෙමෙයි. එහෙම තැනක් නැති වුණොත් ඒ කෙනා කෙනා කෙරෙහි ශ්‍රද්ධාව පිහිටවනවා කියන එක ඉබේමයි වෙන්නේ. ඒ කියන්නේ විමුක්තිය පිටත කවුරු හරි කෙනෙක් කිව්වොත් මේක කරන්න කියන. බුදුහාමුදුරන්ගේ වචනේ කියලා කියන්න පුළුවන් කවුරු හරි. ඒ ඒ ශාස්ත්‍රෝරය අපිට දුන්න හැටියේ. අපි ඒක කරන්න පුළුවන්. නේද? ඒකයි බුදුහාමුදුරේ කිරේ යම් කිසිම සද්ධා මාත්‍රයක් එහෙම මාත්‍රයක් වෙනවා කියලා කිව්වේ අර වගේ දැනක් නම් දර්ශනීය උනේ එයාට දැකීම උනේ මෙයාට කිසිම වෙලාවක ශාස්ත්‍රීය අතහැරෙන්නේ මේ එතන තියෙන ඒ ශ්‍රද්ධාව අල්ප මාත්‍රයක් වුණත් කමක් ඒකයි සමහර විට බුද්ධ ගුණ කිය කියා බුද්ධ ගුණ කියනකොට ඇඳෙන්න තරම් ශ්‍රද්ධාව නැහැ මුකුත් නැහැ වගේ ඒක. නමුත් ඒනොට නියම ශ්‍රද්ධාව එතන තියෙනවා. වටිනා ශ්‍රද්ධාවක් එතන තියෙනවා. කොච්චර ඒ ශ්‍රද්ධාව බලවත්ද කියනොත් මරණයෙන් පස්සෙවත් වෙන තැනක උපදින්නේ නැහැ. විරසස්තුවරේ ගවට යන්නේ. නමුත් අපි සමහරට බුදු ගුණ කියනකොට ඇස්වලින් කඳුළු වැටෙනවා. ඒ තරම් ශ්‍රද්ධාව. නමුත් අපි ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ ඇටියට තෝරගන්නේ කුමාව ඊගව මොහොතේ. ඒකයි අචලයි කියන්නේ ඔන්න බුදුහාමුදුර සිහිකල අඩන වෙලාවේදී ඇත්තටම ඔන්න තුනුරුවන් අපිට පිහිටනවා ඒ වෙලාවේ. ශ්‍රද්ධාව එතෙන්ට තියෙනවා. නමුත් මේ කෙල වෙනවා කියන්නේ මේ ශ්‍රද්ධාව අචල නැහැ කියන්නේ එහෙම නෙමෙයි. මේ මේ ඇත්තටම බොහොම පහසු භවනා ක්‍රමයක් තියෙනවා දුක නැති කරන්න මේ නිවන දකින්න ක්ෂණික ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක කරන්නකො. කීප හැටි ටක් ගාලා අපි කරන්නේ නැද්ද? ආන්දර කැඩුනටක් ගාලා. එතකොට මේ ඉක්මනට ධානයක් ලබා ගන්න පුළුවන් මේකෙන් කරන්නේ. නැත්තම් මේ ඉක්මනට අධිකමයක් ලබා ගන්න. නැත්තම් මෙන්න මේ විදිහට තමයි මේ නිවන දකින්න බොහොම කෙටි ක්‍රමය. අනිත් මේ විදිහට බලන්නකො. කියලා කිව්වොත් හෝ Tamanට හිතුණා. නැත්නම් Tamanටම හිතෙනවා මම පංච උපාදානස්කන්ධය උදේ වෙයි මෙහෙම බලන්න ඕන. කියනකොට දැන් මම පංච උපාදානස්කන්ධය මෙහෙම බලන්න ඕනේ කියලා Tamanට කිව්වේ කවුද? තමන්ම. ඒක තමන්ව හෝ සාස්තුවරය කරගෙන තව කෙනෙක්ව හෝ සාස්තුන් වහන්සේ කරගෙන ඉන්නේ. ඉතින් අර තව පැත්තකින් කිව්වේ සද්ධා මාත්‍රයක් හෝ ප්‍රේම මාත්‍රයක් කියනවා කියලා සෝතාපන්නයි කියන එක මේ කියන්නේ. සද්ධානුසාරී කියලා කියනවා. ඊට පස්සේ පෙන්නනවා සද්ධානුසාරී පුද්ගලයා ගැන හිත කප්පි කියනවා. එතන බලය කොච්චරද මේ කල්පය විනාශ වෙන්න දැන් තිබුණා කියන්නකෝ මේ මුළු මනුස්ස ලෝකයේ ඉඳලා බ්‍රහ්ම ලෝක දක්වා මුළු කල්පේම විනාශ වෙන්න මේ ලෝකේ අළු වෙන්න හේතුවක් දැන් එනවා කියන්නකෝ ඔන්න උඩ ඉඳන් වෙන ග්‍රහ ලෝකයක් ඇවිල්ලා වදින්න මේක දෙනවා කියන්නකෝ මේ මාර්ගස්ත පුද්ගලයෙක් හිටියොත් මෙයා ඵලයටපත් වෙන තාක් ඒකවත් වෙන්නේ මේ කල්පේම විනාශ වෙන එක නතර වෙන්නේ අරයා ඵලයටපත් වෙන තාක් ඒක අවුරුදු 10ක් වෙන්න පුළුවන් 100ක් වෙන්න පුළුවන් එයාගේ නුවණ හැටියට එයින් ඕකට කියනවා ටිතකපි කියලා ත්‍රිපිටකෙම තියෙන. ඒ කියන්නේ කල්පය පවා සිටිනවා. කියනවා ඒ තරම් බලයි මේ ditthi සම්පන්න බව ওই දර්ශනය අපි කතා කරන ඒ හිඳයි මේ කියන්නේ මෙච්චර එතකොට ඇයි මුළු සත්ව ඇහැ මමයි කියලා යථාර්ථය ආවරණය වෙච්ච ඒ කියන්නේ ඇත්ත නොදක මේ ප්ලාස්ටරය තුල ඉන්න මුළු ලෝකෙට වඩා මෙයාගේ සම්පූර්ණම අනිත්‍ය දර්ශනයක් නෑ ඇහැ කියන්නේ මේ බොදු දෙයක් කියන තැන. නැහැ මමයි කියලා මුළු තුන් ලෝකෙම ඉන්න තැනකට වඩා ඒ කෙලෙසිට උද්දෙන් තැනක නුවණ තියෙන කෙනා ආත්පස වෙනස් කෙනෙක්. ඒකයි පෙන්වන්නේ පතව්‍ය ඒක රජ්‍යේන සංගස්ස ගමනේනවා සබ්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි පලම් වරන් මුළු ලෝකෙතම අධිපති චක්‍රවර්ති රජුරුව වෙනවටත් වඩා සංගස්ස ගමනේනවා ස්වර්ග ලෝකයට යනකම් දිව්‍ය ලෝකයට යනවනම් නැත්තම් සක්‍රිය වෙනවනම් ඒකටත් වඩා සබ්බ ලෝකාධිපත්‍යන සියලු ලෝකෙට අධිපති මහා බ්‍රහ්මයා වෙනවටත් වඩා සෝතපට්ටි පලංගොරන් සෝවාන් ඵලයේ උතුම් කියන. මොකද මේ ඔක්කොම අනිත්‍ය සංකතයි මේ ඔක්කොම ඉන්නේ මොකේද? අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ. ඔක්කොම නිදි. අපි කියමුකෝ අපි 100ක් නිදාගෙන ඉන්නවා. එකම එක මිනිහෙක් විතරක් අවදියෙන් ඉන්නේ. දැන් අර 100ට වඩා වටින්නද මේ මිනිහයා? ඇයි මොකක් හරි අනතුරක් වුණොත් 100ම ගහගෙන යනවා. මේ මිනිසයා එකක් ගහලා පැනලා දුවලා බේරෙනවා. අවදීන් ඉන්නේ නේද? ඒ වගේ ඉතින් මේ මෙන්න මේ වගේ ඇත්තක් තමයි බුදුදහමෙන් කියන්නේ මුළු ලෝකයකට වඩා වටිනවා කියලා මේ ධහම තේරුම් කරගන්න. ඒකට වටිනවා කියලා. ඉතින් මේ ඒ නිසායි ওই චතුරාර්ය සත්‍ය කියන කරුණ නැවත නැවත නැවත නැවත හිතන්නේ. අපි බොහෝ දුරට මේවා ගැන දන්නේ වචන ටිකක්. දැන් දුක ගැන අහලා තියෙනවා දුක ඇතිවීම ගැන අහලා තියෙනවා නැතිවීම ගැන අහලා තියෙනවා නැති කරන කම අහලා තියෙනවා ඒත් ඔක්කොම මම මොකද මේ අපේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසා මහා අමුතු කරනක අපේ කෙලෙසේ තියෙන. ඒ කියන්නේ දැන් ඔන්න අපිට හරියට මම නැත්තම් පුද්ගලයා කියන මේ ජීවිතය අරගත්තොත් අරගෙන බැලුවොත් මේ ජීවිතය කියලා අපිට හම්බ වෙන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයනේ. ඉතින් පුද්ගලයෙක් ඉන්නවනම් කෙනෙක් ඉන්නවම කියන්නේ ඉන්නවනම් ඉන්න කෙනා මේ ආයතන හය තුලනේ ඉන්න ඕනේ. නමුත් දැන් අපේ කෙලෙසේ බලන්නකෝ. රූප බලන, සද්ද අහන, ගඳ සුවඳ දැනගන්න, ස්පර්ශ ලබන, අරමුණු හිතන මම මේ ආයතන හයම ක්‍රියාත්මක කරන ආයතන හයම දැනගන්න කෙනෙක් තව වෙනම ඉන්නවා අපිට. දැන් මේ ආයතන හයෙන්ම ගුටි කන්න පුළුවන් කෙලෙසයක් නිර්වාණය වෙලා අපිට තියෙනවා. නමුත් ආයතන හයම මම නෙමෙයි මම කියන ධර්මතාවයක් තියෙනවනේ මේ ආයතන හයේ පැවැත්ම වෙන්නේ. මම කියන ධර්මතාවයක් තියෙනවනේ මේ ආයතන හයට බෙදලා යන්නේ. ඊට පස්සේ ඒකෙත් තේන්නනවා රූප බලන වෙලාවට සද්ද ඇහෙන්නේ මේ වගේ. එහෙනම් මම කියන කාරණාව ඒ වෙලාවට හමු වෙන උපදින ඒ අරමුණ විතරයි. ඒ අරමුණ තුලයි මේ ජීවිත ජීවිතය කියන එක තියෙන්නේ. අන්තිමට ගත්තාම අපිට මම කියලා හම්බෙන්නේ මේ වගේ ක්‍රියාදාමයක්. බලන, අහන, දැනෙන, දැනගන්න කියන ධර්මතා රාශියක් වෙනවා. මේ ටික නොදන්න නිසා දිනේසියක් ඇති වෙනවා. මේ ඔක්කොම කරන මම ගිනි පෙල්ල වලල්ලක් වුණා වගේ සිද්ධියක් මේ වෙලා තියෙන්නේ අපිට. ඒ ඒ ධර්මයේ ඉපද නිරුද්ධ වෙන මේ සිද්ධිය නොදන්න කම නිසා ඉබේම කෙලෙසයක් ඇති වෙලා ඔක්කොම ටික කරන කෙනෙක් අපිට. ඉතින් මෙන්න මේ වගේ තැනකින් තමයි අපිට මේ තරම් මේ දුක් වෙන්න සතුට වෙන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙන්නේ. බැරි වෙලා ජීවිතය කියලා කියන්නේ මේ බලන මොහොත බලලා ඉවර වෙනකොට ඒක නැති වෙනවා කිව්වොත්. ඒක දැන් හොඳට බලන්න අපි හොඳ ප්‍රියමනාප ටෙලි නාට්‍යයක් හරි මොකක් හරි බලනවා නම් මේ පැත්තවත් මේ ලෝකෙ කිසියම් දෙයක් මතකද කියලා දර්ශන රාමුව විතරයි නේද තියෙන්නේ. පුද්ගල භාවයේ මමවත් මතක නෑ නේද? මුළු ජීවිතයම කියලා පණවන්න දින ඔච්චරයි. ආයේ කිසි කෙනෙක් කිසි දෙයක් මතක නැහැ. ඒකේ කැමති වෙනවා, අකමැති වෙනවා, රැවටෙනවා, ওই ටික වෙනවා. කොහොම වෙවි උතන ඉන්නව නේද? ඉතින් හිත හුද්දටම සමාධිය වුණා. ඔය කොහොම වුනේ අකුසල සහගතව හෝ ඒ මොහොතේ ඒකේ ඒකේ තියෙන එකඟකම නිසායි. අර මේ පැත්ත අතහැරිලා මේ මේ අරමුණ විතරක් ජීවිතය කියන තැන උනේ ඕක තමයි සැබෑ තත්ත්වය මේ චිත්ත ඒකග්‍රතාවය නිසායි. හැම වෙලාවෙම පිහිටි චිත්ත ඒකග්‍රතාවයක් වුණොත් මෙහෙම පේන්නෙම නැති වෙනවා අපිට හැම වෙලේම. මෙහෙම පේනකොට මේ පේන බව විතරයි ජීවිතය වෙන්නේ. ඊට පස්සේ ඇහෙනකොට ඇහෙන බව විතරයි ජීවිතය තියෙන්නේ. අනිත් මුකුත් නැහැ මේ ඥාන දර්ශනය. එන්නේ. එතකොට ඉනින විදියට ගහන්න පුළුවන්ද? දැන් මේ වගේ කයක් හම්බුනහමනේ අපිට ගහලා බැලනවා රිදන්න පුළුවන්. දැන් පෙනෙන අරමුණ වගේ ජීවිතේ වුණත් මෙහෙට අපිට හම්බ වෙයිද රිදවන්න එක. ඇත්තටම සැබෑ තත්ත්වය ඕක. අපේ ජීවිතය කියලා මේ වගේ ලොකු gediyak ගන්න බෑ මේ කෙලෙසින් අපි දුක් විඳින්නේ. ඊට පස්සේ හුදුට අවධානයෙන් අපි සත්‍යයක් ඇහුවොත් මේ මුකුත් මතක නැහැනේ. ඒ තමයි ඒ මොහොතේ කෙලෙස් සහගත බව නිසා ඕකට තමයි මිත්‍යා සමාධිය කියලා කියන්නේ. වැරදි එකඟකමක්. ඒ එකඟකම නිසා එහෙම වෙන්නේ. හුද්දට සමාධියක් ඇති වුණොත් ඇත්තටම දැනුත් එහෙම වෙනවා. හොඳයි. ඒ ඇහෙන සද්දෙට ගහන්නද අපිට රිදවන්න පුළුවන් දෙයකට? නෑ නේද? ඒ කියන්නේ මේ වගේම මේ විමුක්තිය කියන එකේදී මේ මේ මේ මේ ආයතන ඉපද නිරුද්ධ වෙන බවට හොඳට නුවණයි ඉච්ඡර ජීවිතය කියලා හම්බ වෙනවා. ආයේ මේ ලොකු කයවල ඇඳගෙන හම්බ වෙන්නේ නෑ ඒ දර්ශනය. විමුක්ති ඥාන දර්ශනේ ඊට පස්සේ ජීවිතය පරිහරණය කරද්දිත් එහෙමයි. ඒකයි ආයේ. ඒකෙ මිදිලමයි කියන්නේ ජරා මරණ ශෝක පරිදේ මේ මුකුත් හම්බ වෙන්නේ නෑ බලන්නකෝ. එකමඩ සිහි කරලා බලන්නකෝ ඇත්තටම මෙහෙම තැනක් හැංගෙදී මොනොත්. නමුත් දැන් අපිට සැප විඳින්න දුක් විඳින්න හෝ රැවටෙන්න බැයිද ඒ තුන? මෙහෙ මුකුත් මතක නැතුනට පුළුවන්. ඒ බව ඒ වගේ හොඳට හිතන්න කල්පනා කරන්න කිවීමේ හැකියාව ඒ අරමුණේ තියෙනවා. නමුත් ඒ අරමුණත් එක්ක මුළු ජීවිතේ කැඳගන්න බව ඒ තුල නැහැ. අපිට තමයි කෙලෙසේකට තමයි මෙහෙ බලනකොට මෙහෙ මම කියන එක නියෝජනය වෙලයි මේ එන්නේ. අමාත්‍ය වුණාම මේ ගව නැහැ. අර බලන රූපහිනී බලනවා වගේ ආයතන හයම එහෙම වුණොත් ඒ ආයතන හයේ ඇතිවීම නැතිවීම ජීවිතය ඇතිවීම නැතිවීම කියන නුවණ තියෙනවා මිස ආපහු ආයතනය දැනගන්න දැන් මේක දැනගන්න මම මෙහි නියෝජනය වෙනවා කියන ගතිය ඒක නෑ මේ දැන් සමාධිය නැති හින්දා කෙලෙස් නිසා මෙහෙම වෙන්නේ අර අර වෙලාවේදී විත්‍යා වශයෙන් හෝ සමාධියක් ඇති වෙච්ච නිසායි අරම උනේ ඒ බලන අරමුණේ එහෙම උනේ ඕක හොඳටම පිළිතනවා මේ සමාධිය ධ්‍යාන මට්ටමටපත් වුණාම මුකුත් නෑ මේවා. අපිට පසුබිමින් මම තියාගෙන මෙහෙ බලන ගතිය අපිට හම්බ වෙන්නේ. මේ කෙලෙසයක්. ඉතින් අපි කාම තීරණය කරන්නේ ඒ වගේ මට්ටමකට මේ ජීවිතයේ කියලා. නේද? ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තටම බලන බව, අහන බව, දැනෙන බව, දැනගන්න බව වගේ චූටි පැවැත්මක් එහෙම ජීවිතයේ උනේ වුණොත් ආයි කොහෙන් රිද්දන්නද? ජීවත් වෙද්දිම ඒ කියන්නේ පෙර නිවියකට හටගත්තු ස්කන්ධ මාත්‍රයක් කියලා කිව්වේ ඒකයි. ස්කන්ධ එහෙම අය රිද්දන්න පුළුවන් එහෙම පැවැත්මක් නැහැ මේක කෙනෙකුට. ඔය ඒකත් ඕන නතර කරන්න පුළුවන් ඕන එකමක් වුණත් ඒ කියන්නේ මේ ඒ ටිකත් අතහැරලා දාන්න. දැන් ඊගාවට තියෙන එක තමයි මොකද අපේ කෙලෙස් කියන්නේ අපිට මේ අතන මధుරෙක් ඉඳ කියන්නකො ඇත්තට මෙච්චරයි ගැටුනේ. නමුත් මුළු කයම එක්ක ඈඳිලානේ අපිට විඳින්න හම්බෙන්නේ. මේ සමාධිය නැති හින්දා. ඇත්තටම ස්පර්ශය කියන්නේ මේ චුත්ත මිසක මේ මුළු කය තමයි තියක නෙමෙයි දැන්. කෙලෙසයකින්මයි අපි මේ දුක් වෙන්නේ. දැන් විශාල ගයක් තියනවා කියන්නකො. ඈතින් දැන් අපි ගේ ජනේලෙ පැත්ත දකින්නකොට අපිට සම්පූර්ණ ගේ ඔක්කොම මැවිලා හම්බ වෙනවා. ඒතරු ටික හිතින් පුරවනටක් ගාලා අඩු අඩු. මේ කෙලෙසේ එහෙම දර්ශනයකින් තමයි ගෙට අපි ආසා. ජනේලෙ විතරක් බලනකොට අපිට ආස වෙයිද ගෙට? දැන් ඇත්තටම වෙන්නේ මේ බිත්තිය විතරයි. මේ බිත්තිය පේනකොට අතුල කෙලෙසික මුළු ගේම අපිට අඳලා දෙනවා. තණ්හාව ඇති වෙන්නේ එහෙම අපිට. දැන් මේ දෙන ටික කොහෙන්ද මනෝමින් පුරවන්නේ? අඳුලක් දානවා. සැකරෙන් ටිකක් දානකොට වතුර මුද්දක් දානවා වගේ තමයි. ඈ? ආ මේ වගේ. ඒ මොකද මේ අවිද්‍යාව නිසා සමාධිය නැති නිසා ඕනම දෙයකින් අපි දුක් විඳින්නේ එහෙමයි. දැන් මේ බලන්නේ අප විතරයි. ඊටපස්සේ කෙලෙසකින් මේ ඔක්කොම දෙනවටක් ගන්න. ඒ කියන්නේ මේ අතට වෙනකොට දුක් විඳින කෙනෙක් පුද්ගලයෙකුට එහෙමම හම්බ වෙනවනේ. ඉතින් මේ වගේ මේ දුක් විඳින්න හම්බ වෙන මේ වගේ පැවැත්මක් අපිට හම්බ වෙන එක නතර කරන්න බෑ. මේ බාහිර අරමුණු හොය හොයා දුවන තාක්. මේ ජීවිතේ විතර නෙවෙයි මතුවට. ඒකයි දැන් මහරහතන් වහන්සේලා එහෙම මේ විමුක්තියටපත් වුනහම අහෝ සුඛං අහෝ සුඛං කියලා සතුටුුනේ. සතුටු වෙන්නේ. එතකොට ඒකින් ජීවිතේ දුකයි කියලා පණවන්න දෙයක් නැහැ ඒක. දුකක් තියෙනවා. ස්කන්ධ පරිහරණයේ දුකක් තියෙනවා. මේ කයට රිදෙන යමක් ගැටෙන රිදෙනවා. ඉතින් ඒකත් මේ උද්ගල භාවික විඳින තරම් කෙලෙසයක් නැහැ. ඒ ආයතනෙට තියෙන නුවණ තියෙනවා. මේ ආයතනයේ ආරම්භය තව ආයතනයක් උපදවා ගන්න. ඉලෙකක්. එහෙම වහාම මං හිතන්නේ ඒක බුදුහාමුදුරු දේශනා කරන මහණේ ලෝකෙ තුල සැප නැතුව නෙමෙයි සැප තියෙනවා. මහණේ සැප තිබුණු පමණින් තථාගතයන් වහන්සේ සැපයි කියන්නේ තථාගතයන් වහන්සේ නිදුක්බව සැපයි කියලා කියනවා. යම් සැපයක් තියෙනවා නම් ආස්වාදයේ tikai ආදීනව ගොඩයි ඒ සැපයට තථාගතයන් වහන්සේ සැපයි කියන්නේ නැහැ කියන්නේ. මේ කාමයේ තුල සැපක් නැත්තේ නෑ තියනවා කියනවා. සැපක් නැත්තම් මේ ලෝකෙ ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ සැපක් තියෙන ඉඳා. නමුත් මේ සැපය නිසා උරුම වෙනවා නම් කෙලවරක් කරන්න බැරි තිරක් නොපෙනෙන දුක. මේ සැපයට සැපක් කියන්න පුළුවන්ද කියලා අහනවා බුදුරජාණන් යම් සැපක් නිසා මෙලව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාසායාසය ලැබෙයි නම් ඒම කරනකොට ඒ වේදනා මාත්‍රයම කරනකොටගෙන එයින් ඇති කරගත්ත දැන් දුක් විඳින ඒ තණ්හාවම නිසා තව එකක් ඕනේ. නැවතත් මේ වගේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ඇති වෙයි නම් ඊට පස්සේ ඇති වෙච්ච තර අසත්පුරුෂයසුරක් වුණා. ආයෙත් එතනට අකුසල කළා අපායෙ ඉපදලා කල්ප ගානක් යන එකක් වුණා. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම යනකොට මේ මොහොත කියන කාරණාව තුල තියෙන ස්පර්ශය ලැබෙන්නේ ඇහත් රූපයත් දෙක එකට ගැටීම නිසා ඇතිවෙන මේ මොහොත විතරයි ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව. මේන් ඇති වෙන ආදීනව පක්ෂය සමහර විට අසංකේය කල්පනා වෙන්න <laughs> එතකොට ලැබෙන ප්‍රතිවිපාකය එක ජීවිතයකට ගේත් කමයි. ඒ හින්දා බුදුහාමුදුරු දේශනා කරන මොන තරම් ආදරයෙන් කිව්වද කියලා. නමුත් අපි හිතන්නේ තරහට කියලා. මහණෙනි ගිනිගෙන ගිනිගත්ත හොඳට රත් වෙන්න ලා අඹදල්ලේ පාට රත් වෙන තරමට රත් කරපු යකඩ කූරු දෙකක් අරගෙන මේ ඇස් දෙකේ ඇනගන්න එක හොඳයි රූප බලලා සතුට වෙනවට වඩා. ඇයි රූප බලලා සතුට වෙනකොට ඒ ඇති වෙන සතුට වෙන මොහොතේ තණ්හාව ඇති වෙන මොහොතේ කලුරිය කළොත් අපාය ගිහිල්ලා කල්පගණන් දුක් විඳ වෙන්නේ. මහණි අර යකඩ උල් දෙකෙන් ඇහැට ඇනගන්නකොට ඇනගත් ඇනගැනීම නිසා ඕන්න මැරෙයි. ඔන්න මරණ හා සමාන දුකකටපත් වෙයි. නමුත් අපාය යන්නේ නැහැ මහණෙනි. ඊට පස්සේ කන දිව නාසය ශරීරය ගැන තුන හොත්තට ගිනියම් වෙන යකඩ කුරක් අරගෙන කනේ යනගන්නේ කොහොඳයි. යකඩ මෙවක කරන් දිව කපා ගන්න එක හොඳයි මෙහෙම පෙන්නලා මොකද මෙච්චරට මහන්නේ මේකේ ආස්වාදෙ ටිකේ ආදීන මෙච්චරයි කියලා දකිනවා මම නින්ද කියන්නේ කියන්නේ. කියලා මහණෙනි අන්ධ කර ගැනීම පැත්තකින් තැබේවා. අන එන ගැනීම දිව කපා ගැනීම පැත්තකින් තැබේවා. නමුත් දකින්න දේ අනිත්‍ය බලනවා, අහන දේ අනිත්‍ය බලනවා, ගඳ සුවඳ දැනෙන දේ අනිත්‍ය අනුව බලනවා කියන කාරණාව විවාදේ කරන්න තියෙනවා. කියන්නේ මේක විහි මුලාවකින් තොරව මේක පරිහරණය කිරීමේ ආදීනව පෙන්වන්නේ. එච්චර හානිදායක පැත්තක් මේක එන්න පුළුවන්. ඉරිකම් වෙලා, බල්ලෝ වෙලා, ප්‍රේතයෝ වෙලා, අසුරයෝ වෙලා මොන විදියට දුක් විඳින්න වෙයිද දන්නේ නැහැ. කියන කරුණක් වෙන්නන. ඒකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සැපේ තියෙන තණ්හාව නිසා මේ මට්ටම උපදිනවා නම් කමක් නැහැ. මේ කෝපෙට තියෙන තණ්හාවෙන් මේක පරිහරණය කරන්න පුළුවන් විදිය මිනිස්සෙක්ම වෙනවා නම් කමක් නැහැ. කාට මේකට තියෙන තණ්හාවෙන් වෙන්නේ මේකෙම ඉන්නේ පෙරේට එක් වෙන එක. ඒකනේ මේකේ තියෙන අසාධාරණේ හරිය. දැන් අපිට හිතෙන්නේ පුටුවට තණ්හා කෙරුවාම පුටුව පරිහරණය කරන්නේ මිනිස්සෙක් කියන මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා. නමුත් ඊට පස්සේ මේ පුටුව රැකගන්න විදිහට රේතෙක් වෙනවා මිසක මේක රැකගන්න නම් මේට පාත් කරකට යන්න. විදිහේ කෙනෙක් වෙනවා මිසක මේක පරිහරණය කෙනෙක් වෙන්නේ නැහැ. ඒ ඔක්නේ මෙතන තියෙන බය. නේද? මේ ගෙට කැමති වුණාම ඒ පරිහරණය කරන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙලා උපදිනු නම් ගැටලුවක් නැහැ. තව මේ තණ්හාව හොඳයි. නමුත් වෙන්නේ ඒක අනිත් පැත්තනේ. ඊට පස්සේ වෙන්නේ පෙරේතය. මොකද කැමති දේ ලැබෙන්නේ. දැන් ඔය අපි නිකන් ඔය කියන්නේ දැන් අපි කෙනෙකුට වතුර ටිකක් ගහනවා කියන්නකො. ඉතින් මේ ඊට පස්සේ දැන් කැමති දේ ලැබෙන්නේ කියන්නේ අපි කැමති මෙයාට උණු වතුර ගහන්නනේ. එන උණු වතුර ගහන බවට කැමති හින්දා මට උණු වතුර ගහන බව ලැබෙනවා. කැමති දේ ලැබෙන්නේ. තේරෙන්නේ? ඒ කියන්නේ මොනවා හරි දෙයක් අපි කළාම අපි කැමති දෙන්නේ අපිට ලැබෙන්නේ. ඔව් දැන් මම කැමති තව කෙනෙකුට ඇසිඩ් ටිකක් හරි උණු වතුර ටිකක් හරි ගහන උණු වතුර ගහන ක්‍රමයට කැමති. ඉතින් මං කැමති දේ මට ලැබෙන්න බෑ. ඉතින් අර මේ අපි නිකමට කියමුකෝ අර පෙන්වන්නේ එක ගෑනු කෙනෙක් වැලි කලයක් බල්ලෙක්ගේ හරේ බැඳලා වතුරේ ගිල්ලුවා. හරිද? දැන් මේ මිනිස්සයා කැමති මේ සතාව මෙහෙම මරන්නනේ. ඒ ගෑනු කෙනා දැන් සතාව වතුරේ උබ්බලා වැලි කලේ දාලා මැරෙව්වා. ඒ කියන්නේ මෙහෙම මරණ ක්‍රමයට කැමති ඉන්නේ. ඉතින් කැමති දේ තමුන්ට ලැබෙනවා කියන්නේ අපි ස්වීට් එකකට කැමති කියන්නේ ස්වීට් එක අපිට ලැබෙන්න ඕනේනේ. ලැබෙන බවටනේ. නේද? එහෙනම් දැන් ස්විප් එකකට අපි කැමති කියන එක ලැබෙනවා නම් අපිට කැමතිනේ. ඉතින් ඒක ලැබුණොත් ඒ වගේ කැමති දේ ලැබෙනවා වගේ ඒක තාම හොඳ උපමාවක් ආවෙ නැති කැමති. ඉතින් මේ වතුර කලයේ ඔබලා සතා මරණ එකට නම් අපි කැමති. ඊට පස්සේ දැන් Taman කැමති එක Tamanට එහෙම වෙනවා. ඉතින් මං කැමති එහෙම මැරෙන්න මරන්නද? ඉතින් දැන් මට එහෙම වෙනවා. එන්නද මට මේ විකට උපමාවක් නැති. බොහොම වටිනා අර්ථයක් මේ තුල තියෙනවා. ඒ කියන්නේ ඔව් ඔව්. දැන් අපි නිකමට කියමු මං ගොඩක් කැමති මස්කට් කන්න. කියමුකෝ. දැන් මට ආපහු මස්කට් ගන්න ඕන හින්දා තමයි මම මෙතන මස්කට් දෙන්නේ. ඔව් දැන් මම මස්කට් මස්කට් කන්න මං ඈ වපුන්නේ නැත්තම් මම මොනවා රස කැවිල්ලකට කැමතියි කියන්නකො. ඉතින් අපි කියමුකෝ දැන් මේ රස කැවිලි මම දෙන්න මේ කැමති. මට මෙතන රුචිකත්වයේ තමයි මම මෙහාට ප්‍රකාශ කරන්නේ. හරිද? මෙතන තියෙන රුචිකත්වයේ තමයි මම මෙහෙම ප්‍රකාශ කරන්නේ. මම මෙහාට දැන් මේ රස කැවිලි දෙන්නේ මට මේක ඕනේ නිසා. ඒ හින්දා මේක ප්‍රතිපාකේ මට මෙහෙම එකක් ලැබෙනවා. දැන් බල්ලා මරනවා කියන මේ ක්‍රියාව වෙන්නේ මං කැමති මෙහෙම මරනවා කියන ධර්මතාවයෙන්. එකක් වෙනවා. ඒ හින්දා මම මෙහෙම කරනවා. එතකොට මට ලැබෙන්නේ මෙතන ක්‍රියාවෙන් නෙමෙයි මෙතන තියෙන කැමැත්ත. අපි අතන එකන්නේ බලන්නේ. කැමැතිදී චේතනාවනේ කර්මය. බල්ලා මරන්න කැමති මෙහෙමද විදිහට. බල්ලෙක් වෙලා වැලි කඩයක් දාලා මරන්නයි කැමති. එහෙනම් ඒ කැමති දේ ලැබෙනවා. ඒක ටිකක් මට ගැඹුරු උපමාවක් නෑ. නමුත් මේක මේ පැත්තෙන් බලන්න එපා. මේක තියෙන චේතනාව පැත්තෙන් බලන්න. එතකොට ඒ වගේ දැන් මේ ගෙට කැමති කියනකොට ගේ ලැබෙනවා වෙන්නේ නැහැ මේ ගෙට කැමති වෙන්නේ යම් මට්ටමක කෙලෙසේක චේතනාවකින් නම් ඒ මට්ටමේ කෙලෙසේට උපදිනවා මිසක මේක ලැබෙන මට්ටමට උපදින්නේ නැත්තේ ඒකයි. දැන් මේක බලාපොරොත්තුෙන් මම උපදිනකොට මේකට බලාපොරොත්තුෙන් මේක නිසා ඉපදීම ලැබෙනවනම් මේක උපදින්න පුළුවන් පරිභෝග කරනවා. මේකට යම් මට්ටමක කෙලෙසයක් අන්නහාවක් ඇති වෙනකොට මේ ඇතිවෙච්ච තණ්හාවේ මට්ටමට මම උපදිනවා මිසක මේකට නු උපදිනවා නෙමෙයි. ඒ නිසායි මට මෙහෙම වෙන්නේ. නමුත් අපි ওই සිද්ධිය දන්නේ නැහැ. ඒ කියන්නේ චේතනාවට අනුවයි කර්මය ඒකයි ප්‍රතිසන්දිය කියලා දන්නේ නැහැ. අපිට දර්ශනීය අතහැරිලා. අපි හිතන්නේ මේකට ආස කරනවා මේක හම්බ වෙනවා කියලා හිතන්නේ. මේකට ආස කරනකොට ආස කරන හිතේ පවතින මේ කෙලෙසේ මට්ටමක් යනවනම් මේ මට්ටම මත අපිට විපාක හම්බ ඒ නිසා මේකට තණ්හා කෙරුවාම නැතිනම් මේ පුටුවට තණ්හා කෙරුවාම එහෙමනම් අපිට මේ පුටුව පරිහරණය කරන මිනිසෙක් නේ මිනිසෙක් වෙන්න බෑ. නමුත් මිනිසෙක් නොවි පෙරේතෙක් වෙන්නේ මේ පුටුවට තණ්හා කරනකොට මේ පුටුවට යම් මට්ටමක තණ්හාවක් නම් එතන තියෙන ඒ තණ්හාවෙන් උපදිනකොට මේ පුටුව පරිහරණය කරන තරමට පහත් වෙනකයි උපදින්න වෙලා තියෙන්නේ. ඒකෙත් එහෙම. ඒකෙත් එහෙම. ඒ නිසයි කරන පින මනුස්ස භවයේ ඉඳගෙන කෙනෙකුට දානයක් දීලා දෙවියෙක් වෙන්නේ තේ නිසයි. දැන් මෙතන අපි දුන්නේ මනුස්ස මට හාමුදුරන ස්වාමීන් වහන්සේ නමකටයි මිනිස්සුෙකුටයි දානයක් දුන්නේ. නමුත් මෙහෙට මේක දුන්නට මේක කරනකොට ඇතිවෙච්ච මෙතන චේතනාව ටිකක් බලවත් නම් මේ නිසා ඇති වෙන ප්‍රතිවිපාකයේ මෙතනට මෙන එකක් නෙමෙයි මේට වඩා වෙන එකක් කියන කරුණක් කියනවා. නමුත් අපි ගොඩක් දුරට අපේ දර්ශනයේ තියෙන්නේ මෙහෙම බලලා මේකට ඇති කරගත්තම මේකම ලැබෙනවා කියන එකනේ. ඕකෙන් තමයි කලකිරෙන්නේ නැත්තේ අපි. නමුත් අපි හැම වෙලෙම දැනගන්න ඕනේ මේක යම් මට්ටමක නම් ඇලෙන්නේ ඒ මට්ටමට සිය ගානක පහත් වෙනක ඉඳලා මේ මේක අරමුණු කරන්න වෙනවා. ඊට වඩා පහ රළු කෙලෙසකටපත් වෙලා මේක ගන්න වෙනවා. ඒ කියන්නේ මේ රූපයට තණ්හා කරන්න නම් ඇහැටත් තණ්හා කළා හිතටත් තණ්හා කළා ස්පර්ශයටත් තණ්හා කළා එයින් ඇතිවෙන වේදනාවටත් තණ්හා කරලා මේ වගේ මහ ගොඩක් හරහා තමයි මෙතෙන්ට එන්න වෙන්නේ අපි. තියෙනවා නේද? අරක සාමිසයි මේක නිර්ාමිසයි. ඔව් සාමිස නිර්ාමිස කියලා ඉන්නම්. සාමිසං දුක්ඛං වේදනං වේදියමානෝ සාමිසං දුක්ඛං වේදියාමි පජානාති. නිර්ාමිසං දුක්ඛං අවධානය අහක තිබුණේ වගේ. නෑ ඉතින් අපි අර විදිහට ප්‍රාර්ථනා කරුවොත් ඒ විදිහට ලැබෙයි. නමුත් නිවන් පිණිස ප්‍රාර්ථනා කරුවොත් සල්ලි ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන ලැබෙනවා. පන්තියට යනකොට දෙවෙනි පන්තියට යවේවා කියන්න ඕනේ තුන්වෙනි පන්තිය ප්‍රාර්ථනා කරනකොට දෙවෙනි පන්තියට යන්න පුළුවන් යවෙනවා ඒ හරහා එක තියෙන නිසා කෙනෙක් දෙවෙනි පන්තිය ප්‍රාර්ථනා කරුවා කියලා තුන්වෙනි පන්තියට යන්නේ නැහැ මම ලෝකේ යමක් ප්‍රාර්ථනා කරුවා කියලා නිවන ලැබෙන්නේ නැහැ නමුත් ලෝකෙන් ඊතර ධර්මයක් මම ප්‍රාර්ථනා කරනවා ලෝකේ තියෙන දෙයක් ලැබෙනවා ඒ හරහා යන නිසා බුදුන් වහන්සේ වෙනස් කරගන්න බලන්න. නේද? කෙනා කෙනාගේ සාස්ත්‍රඥ වහන්සේ කියන විදිහට කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියන විදිහටම යමක් කරන්න. යරණද මං කියපිය. කියන්නේ මෙච්චර දවස් අපි බුදුරජාණන් වහන්සේ දුක මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම ඒ සඳහා කරන්න ඕන මේකයි කියලා දැනෙවුවා නම් ඒක කරන්නේ නැතුව අපි ගාව තියෙනවනේ දුක නැති වෙන්න මෙහෙම මෙහෙම කරන්න ඕනේ කියලා ඒ අපි ගාව තියෙන ඒ දැන්නේ අපි මෙච්චර කල් බොහෝ දුරට කරන්නේ. නැත්තම් දුක නැති වෙන්න මෙහෙම භාවනා කරන්න ඕනේ කියලා හරි. නැත්නම් මෙහෙම මෙහෙම දේවල් හොයන්න ඕනේ කියලා හරි. එතකොට මේ අපි අපිව සාස්ත්‍රුන් වහන්සේ කරගෙන හිටපු එක අඩු කළා. දුක නැති කළා. බුදුරජාණන් වහන්සේ සාස්ත්‍රුන් වහන්සේ කරගෙන ඉවත් වෙන ටිකක් සහවත් වෙනවා නම් මුගුවන් කරන යමෙක් විතර වටිනාකමක් වෙන නැහැ. හැම වෙලෙම නෑ. ඒ සෝවාන් ඵල සිත පහළ වෙන අවස්ථාවේදී ප්‍රථම ධාන මට්ටමේ චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙන විතක් විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධාන අංග පහ යෙදিলা තියෙනවා මේ මට්ටමේ සිත. නීවරණ ධර්ම පංච නීවරණ යෙදෙන්නේ නැහැ කුසල් සිත. කුසල් ඒක උපෝතර සිත කවර කතාවද මේ ලෞකික කුසල ධර්මයක් කරන සිතකත් නීවර ධර්ම පහම දුරුයි ධානාංග පහ යෙදিলা තියෙනවා සාමාන්‍ය කුසල සිතක එතකොට එහෙම කියලා ප්‍රථම ධානයේ තියෙනව නෙමෙයි ප්‍රථම ධාන මට්ටමේ සිතක් යෙදෙන්නේ ඔක දෙකක් නේ පංචාංගිකං ධානෝ හෝති ධානාංග පහක් මේ සිතේ යෙදෙනවා මිසක අංග පහකින් යුත් ධානය නෙමෙයි පංචාංගිකං ධානෝ හෝති කියන්නේ ධ්‍යාන සංඥාව සහ මේ ධ්‍යාන අංග දෙකක් ඕනම කුසල් සිතක නීවරණ දුර්වල සද්ධා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධ්‍යානාංග යම් සිතක යෙදෙනවා ප්‍රථම ධ්‍යාන මට්ටමක් යෙදෙනවා ප්‍රථම ධ්‍යාන මට්ටම කියන්නේ ප්‍රථම ධ්‍යාන ධ්‍යානය කියලා වාසය කරන සිතක යෙදෙන මට්ටමක් යෙදෙනවා එහෙම යෙදුනා කියලා ප්‍රථම ධානය කියපු එක මේ යෙදුන නෙමෙයි උපන්න නෙමෙයි. මොකද තදංග තදංග විස්කම්පන සමුච්ඡේද කියලා තියෙනවා. තදංග වශයෙන් ප්‍රථම ධාන මට්ටමේ සිතක් ඉපද නිරුද්ධ වෙන්න පුළුවන්. ඒ ඒ වගේ මට්ටමකින් තමයි මේ මාර්ගක්ෂණ අවස්ථාව. ඒ කියන්නේ අපි කියමුකෝ මාර්ගයේ අරමුණු වෙන හැමතැනකම මේ මට්ටමේ සිතක් පවතිනවා. නීවරණ ධර්ම දුරු වෙලා ධානාංග පහ යෙදෙන හැම කුසල් සිතකම අරමුණ කරමුණ කරමුණ කරමුණ ගානේ කාමාවචර මේ කුසල් සිත සිතකත් ඒ කියන්නේ කාමාවචර අටමහා කුසල් සිත් වලත් තියෙනවා එතකොට දැන් ඔතන අපි ධානය කියලා ගත්තොත් බොහොම වැරදි විවිච්ඡේව කාමෙහි විවිච්ඡ ඒවා අකුසලෙහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීතිපකං පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරත කියලා කියපු තැන පෙන්නන එකයි මේ පෙන්නන තැනයි දෙක එකයි කියලා ගත්තොත් වැරදි. ඔතන ඕක දහම ගොඩක් වර්ධව ගන්න හේතුවක් මම දකිනවා. ওই සිතක් විස්තර කරනකොට මාර්ග සිතක් කුසල සිතක් විස්තර කරනකොට ඒ විස්තරේ පෙන්නනවා යස්මින් සමේ කාමවචර කුසල චිත්තං උප්පන්නෝ හෝති සෝමනස්ස සහගත ඥානගත සම්ප ඥාන සම්පයුක්ත සසංකාරික කියලා තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති කියලා මේ සිත පෙන්නලා ඊට පස්සේ ඒ හිත ස්කන්ධ ධාතු ආයතනට බෙදනවා ඈ තස්මින් සමේ චත්තාරෝ කන්දා හොಂತಿ එතකොට ද්වායතනානි හොಂತಿ අයෝ ආහාරෝ හොಂತಿ පංචාංගිකං ඥානෝ හෝති පංචාංගිකං මග්ගෝ හෝති කියලා මේ වගේ බෙදෙන තැන් තියෙනවා දැන් මේකෙන් ගොඩක් දෙනෙක් හිතන්නේ මේ කුසල් සිත කියන අවස්ථාවේදීත් මේ අංග පහකින් යුක්ත ධ්‍යානෙ තියෙනවා කියලා. නමුත් කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සිතේදීත් මේ මේ ධ්‍යානාංග පහක් කියලා තියෙනවා කියන එකක් කියන්නේ. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගදා කියලා ධ්‍යානෙ යෙදෙන අංග පහ යෙදලා තියෙනවා මේක. පංචාංගික පංචාංගික මග්ගෝ හෝති මාර්ගයේ යෙදෙන අංග පහක් යෙදලා තියෙනවා. මෙතක මාර්ග පහකින් මේ අංග පහකින් යුක්ත මාර්ගය කියලා තියෙනව නෙමෙයි මේක. එහෙනම් අංග පහකින් යුක්ත මාර්ග කතාවක් තියෙනවද කොහෙද? එහෙම නෑ. තියෙනවද? අංග පහකින් යුක්ත මාර්ග නෑ අංග අටකින් යුක්ත මාර්ගක් නෙදෙන්නේ නේ. මේක පෙන්වන්නේ ඒකයි මාර්ගයේ මාර්ගාංග පහක් මේකේ දීලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වායාම, සති, සමාධි. මේ පිටට. එන මේ වගේ පෙන්වන තැන දැන් අපි ඔක අනිපතර ගන්නවා. එහෙනම් මේ විලාවේදී මේ මේ විදක් විචාර පිටිසිත ඒකග්‍රතාව කියන අංග පහකින් යුක්ත ධානයක් තියෙන මේ අවස්ථාවේදී කියලා තමයි අරගෙන තියෙන්නේ. ඒ හින්දා තමයි අපි ඔය ගන්න ගොඩක් දුරට මේ ධානය කියන එක. නමුත් ඒ අවස්ථාවට ධාන මට්ටමේ සිතක් උපදින්න ඕන. ඒ කියන්නේ කාම මට්ටමේ හිතකින් අධිගම ලබනවා කිව්වොත් හෝ මාර්ගය වඩනවා කිව්වොත් මේක වෙන්නෙම නැහැ. මේ නීවරණ ධර්ම දුරු වෙන්නම ඕනේ. එතකොට නීවරණ ධර්ම දුරු වෙන්නම ඕනේ කාම මට්ටමේ සිත් උපදින්නෙම නැහැ මේ මාර්ගයේ වඩන ඒ හැම මොහොතකම ඒ නිසා ඒකට කියන්න වෙනවා ප්‍රථම ධාන මට්ටමේ සිත් පහළ වීමක් වෙනවා දෙකෙම ඊදර්ශන දෙකටම දෙකටම දෙකටම තියෙනවා දැන් විදර්ශනා වෙනු සමතිනු කියන දෙකම ධ්‍යාන ලබන්න ප්‍රශ්නයක් නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕනෙමනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධි ඒ විස්තර කරන්න ප්‍රථම ධ්‍යාන මට්ටමේ තැනක ඉඳලා. ප්‍රථම ඉතින් ඒක තමයි මම කිව්වේ. ඉතින් ඉතින් මම කිව්වේ නිවන් දකින්න කියන එක කාරණාවක් ආර්ය සමතේ නැතුව ඒ කියන්නේ සමතේ කියන කාරණාව ගත්තාම විදර්ශනා සමතයක් කියනවා ලෞකික සමතයක් කියනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එකේදී නැත්නම් මේ මේ ධ්‍යානය කියන එක ලැබෙන්න ලෝකෝත්තර කියන සම්මාදිට්ඨිය මුල් ධ්‍යාන ලැබෙනවා සම්මාදිට්ඨිය නැතුව ධ්‍යාන ලැබෙනවා ධ්‍යාන ලැබීමේ ගැන දෝෂයක් කියන්න බෑ. උතින් නෙමෙයි වරද තියෙන ප්‍රශ්න තියෙන්නේ. මේ ධ්‍යානෙට යන මාර්ගය කොතනින්ද කියන එකයි හොයන්න ඕනේ. නැති වෙන්නේ මෙහෙම නැති කියලා දර්ශනීය දැකලා දුක පිරසින දැක දැක සමුදය දුරු කරනවා. සමුදය දුරු කර කර කර කර මේ දර්ශනයකින් ගිහිල්ලා ඉවරලා කෙලෙස් නැතිලා ප්‍රථම ධ්‍යානපත් වෙනවා. එතකොට මේ දෙන්න ගිය ක්‍රම දෙකක්. මෙයා මේක සම්මතනේ නොකොට මේකට අනිත් ඔක්කොම අරමුණු අතහැරලා මේකට විතරක් හිත එකඟ කළා මේ තත්ත්වයටපත් වෙනවා. මෙයා මේ අරමුණු වල ඇත්ත ඇති හැටි බලලා කෙලෙස් ඉඳ ඉඳ මෙතෙන්ට ආවා. අන්තිමටපත් වෙන තැනින් දෙන්නම එකයි. මෙයා ආපහු මේ තත්ත්වයට එන්න තියෙන මුලාව දුර වෙලා නැහැ. මෙයා මුලාව දුර වෙලා ඉතරයි. නම් අපි අවසන් කරුනේ නේද?